ගච්ඡාමි द्वितीयं पि धम्मं शरणं गच्छ ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වදාරියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි රාමීරේ මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං මම භන්ති සාති සායි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 මේ මිනිස්සෙක් හැටියට අපිට මේ ලෝකේ ජනිත වෙන්න අවස්ථාව සලස්වලා දීපේක. මේක අපිට තනියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. දිව්‍ය ලෝකෙ උපදින්නට කෙනෙකුට කුසල බලයෙන් පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ උපදින්නට ධාන බලයෙන් පුළුවන්, අවශේෂාත්ම භාවයන්හි പ്രേත යක්ෂ භූත ආදී ආත්ම භාවවල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 කලාතුරකින් අවස්ථා තියෙනවා දීර්ඝ කාලයක් සසරේ ප්‍රාර්ථනා ඇති කරගෙන මහා පින්කම් කරලා අදිෂ්ඨාන කරපු අය ඇතැම් අවස්ථාවල සෝතපාතිකව පහළ වෙලා තියෙන බොහොම කලාතුරකින් අන් හැම දිනම ස්වභාවික උපදිනවා නම් ඉපදී යුත්තේ මේ ලෝකේ ජීවත් වෙන මෞපිය දෙදෙනෙකුගේ සහයෝගය ඇතිව. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට කාටවත් කරගන්නට බැරි උපකාරයක් තමයි මේ මෞපියන්ගෙන්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 යථාර්ථයට නැවත නුන දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එහෙම බැහැයි කියලා ආයෙත් අපිට නිදා ගන්න පුළුවන් වුණා. මේක දවසක් කරන්න පුළුවන්, දෙකක් කරන්න පුළුවන්. සමහර වෙලාවට දවස් කීපයක් වුණත් ඕනනම් කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් දිව්‍ය ඇති ටෙක්නික කරන්න බැහැ අපිට. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සසර පැවැත්ම තුලදී යම්කිසි කුසලක් කරලා අපට දිව්‍ය ලෝකයක කෙටි කාලයක්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 ඒ නිසාම තමයි මනුෂ්‍ය ලෝකය යථාබෝධයේ පිණිස වැදගත්ම තැනයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ කාරණය තේරුම් ගන්න බැරි වුණාම සමහරු කල්පනා කරනවා අපි උපදින්නේ සැප විඳින්නටයි. මේක සැප විතරක් නෙමෙයි මේක දුකක් තියෙනවා. ඒ නිසා මට මෙහෙ ඕන නෑ. මම වෙන දිහාවකට යනවා කියලා කල්පනා කරනවා. නමුත් යම්කිසි කෙනෙකුට මේ දෙකම අත්විඳින්මින් දැක ගන්නට බැරි වුණොත්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 අවශේෂ රූපාවචර බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල එක්තරා ප්‍රමාණයකට අවස්ථාව තියෙනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක. අන්‍ය කාලවල ඒ අයටත් ඒද නැහැ. නමුත් මනුස්ස ලෝකේ බුදුරේ ජීවමානව හිටියත් නොහිටියා වුණත් ධහම තියෙනවා නම් පිළිපදලා අවබෝධය ලබන්නට මෙහි ඉඩ කඩ තියෙනවා. මොකද ඒ තරම්ම අත්දැකීම් බහුල නිසා.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 සාරාංශික කල්පලක්ෂයක් මුලින්ම දාන ආදී පාරමිතා සම්පූර්ණ කරමින් ලෝකෙම මිනිස්සුන්ට පවණක් නෙමෙයි සියලු සත්ත්වයින්ට යහපත කරන්න උන්වහන්සේ උත්සාහවත් වෙලා ඒ වගේම බුද්ධත්වයට පත් වුණාට පස්සේ හැම මොහොතක්ම හැම තත්පරයක්ම අනුන්ගේ અભිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ කැප කළා. ඒකට එහෙම කරපු කෙනෙකුට කොහොමද මෙහෙම යමවලදලා මේ තරම් දුක් විඳින්නට සිද්ධ වුනේ? මේ තරම් අලාභයක් සිද්ධ වුනේ? එතකොට මේවා පිළිබඳව අපි ටිකක් හිතලා බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට කීර්ති ප්‍රශංසා ලැබුණා. ඒ වගේම මේ ලෝකේ යම්තාක් අපකීර්ති අප්‍රශංසා අපවාද ලැබුණා. බුදුහාමුදුරුවෝ තරම් ඒවා ලබහපු කෙනෙක් තවත් නැහැ. තවමත් ලබනවනේ. දැන් උන්වහන්සේ ජීවතුන් අතරත් නැහැ. උන්වහන්සේ පිරිනුවන් පාලා. ඒ නිසා උන්වහන්සේට ඒක අදාළ නැහැ. නමුත් අදටත් මිනිස්සු පිළිම කඩනවා, නිග්‍රහ කරනවා, උන්වහන්සේගේ ඡායා මාත්‍රේ පවා නොනිසිතන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 කීර්ති සහ අපකීර්ති කියන දෙකම ඒ ආකාරයෙන් පැතිර යනවා. ඒ නිසා කෙනෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. මගේ කීර්තිය විතරක් ලෝකේම පැතිරේවා. අපවාදය නම් gedara ඉන්න අය විතරක් දැනගනීවා. එහෙම එකක් හිතුවට ඒක වෙන්නේ නැහැ පින්නතුනි. පැතිරෙන ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පැතිරෙනවා. ඉතින් ඒ නිසා අපට කොයිම අවස්ථාවකවත් නිගමනය කරන්නට බෑ අපේක්ෂා කරන්නට බෑ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 ලාභයක් සිද්ධ වුණත් ඒතනත්ත අඥානකම නිසා ඒකෙන් තමනුත් විනාශ වෙනවා මෙලොව පරලොව විනාශ කරගන්නවා අනුනුත් විනාශ කරනවා අනුන්ගේ මෙලොව පරලොව ජීවිත වලට හිංසා කරනවා එතකොට නුවණති පුද්ගලයා කොහොමද මෙතනදි ක්‍රියාත්මක වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි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 එනිසා මම උත්සාහ කළොත් මට මෙතනින් නැගී හිටින්නට පුළුවන්. ඒ නිසා මේ පවතින අයහපත් තත්ත්වේ මම කොහොමද වෙනස් කරගන්නේ? ඒ වගේම මේ ටික ලැබෙන අතරතුරේ මට මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මොකක්ද? අන්න ඒ විදිහට කල්පනා කරලා ඒකෙනුත් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා ඒ தත්ත්වය වෙනස් කරගෙන සුබවාදීව ජීවිතේ ගොඩනගා ගන්නටත් යම් කිසි පදනමක් ඇති කරගන්න. හොඳ පාඩමක් ඉගෙන ගන්න. අපි හිතමු සාමාන්‍යයෙන්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 විඳ දරා ගන්නට බැරි වෙනකොට අඥානය කරන්නේ ඒකත් එක්කලා ගැටලා සමාජයට වෛර කරලා සමාජයත් එක්ක ගැටුමක් හදාගෙන තමන්ට තමන් එපා වෙලා එක්ක සියද විනාශා ගන්නවා එක්ක ලෝකේ විනාශ කරනවා. ওই දෙකෙන්ම හානිය සිද්ධ වෙනවා. නුවණති පුද්ගලයා කරන්නේ තමන් ගැන කලකිරලා සියද විනාශා ගන්නෙත් නෑ ලෝකයේත් එක්ක දබර කරන්නෙත් නෑ යම් යම් දේවල් කුසල අකුසල කර්ම වශයෙන් සහ හේතුඵල වශයෙන් සිද්ධ වෙන මේ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 මේවා කොහොමද මතු කරගන්නේ කියලා අන්නේ තැනට බුද්ධිමත්ව ක්‍රියාත්මක කරනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි අන්න ඒ විදිහටයි නුවණැත්තායවට මුහුණ දෙන්නේ. මෙන්න මේකයි තියෙන වෙනස.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 බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සමසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා